විතක්ක සංඨාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ සිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසම් භගවා ඒතද වෝච අධිකෙත්ත මනුයොත්තේන භික්ෂවේ භික්ඛුනා පංච නිමිත්තානේ කාලේන කාලං මනසිකා තබ්බානේ කතමානි පංච ඉද භික්ෂවේ භික්ඛුනා යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතෝ uppajjanti පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාතේ තේන බික්ඛවේ බික්ඛුනා සම්හා නිමිත්තා අඤ්ඤන් නිමිත්තං මනසිකා සම්බං කුසලෝප සංහිතං තස්ස තම්හා නිමිත්තා අඤ්ඤන් නිමිත්තම් මනසි කරෝතෝ කුසලූප සංහිතං යේ පාපකා අකුසලා විතක්ඛා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේත්තේ පහේයන්තේ තේ අබ්බත්ථං ගච්ඡන්ති තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සංතිට්ඨති සම්නිසේදති ඒකෝ දිහෝති සමාධියති සේයතාපි භික්ඛවේ දක්ඛෝ ඵලගණ්ඩෝ වා ඵලගණ්ඩං තේවා සේවා සුකුමාය ආනියා ඕලාරිකං ආනෙන් අබේනේහනෙය්‍ය අභිනේහරෙය්‍ය අබේ නිවජ්ජෙය්‍ය ඒවමේව කෝ භික්ඛවේ භික්ඛුනෝ යන්නිමිත්තං ආගම්ම යන්නිමිත්තං මනසේ කරෝතෝ uppajjante papaka akusala advitakka chandopa sanhitapi dosupa sanhitapi මෝහෝප සංහිතාපේ තේන භික්ඛවේ භික්ඛුනා සම්හා නිමිත්තා අඤ්ඤන් නිමිත්තං මනසිකා තම්බං කුසලෝප සංහිතං යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝපසංහිතා පේතේ පහේයන්තේ තේ අබ්බස්සං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තම් සම්තිච්ඡති සම්නිසේදති ඒකෝ දිහෝති සමාධියති අඤ්ඤ නිමිත්ත පබ්බම් තස්සචේ භික්ඛවේ භික්ඛුනෝ ධම්මා නිමිත්තං අඤ්ඤ නිමිත්තං මනසේ කරෝතෝ කුසලෝපසංහිතං uppajjanteව පාපකා අකුසලා විතක්කා සන්දෝප සංහිතාපි දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපි තේන බෙක්ඛවේ බෙක්ඛුනාතේ සංවිතක්කානම් ආදීනවෝ උපපරේකිතබ්බෝ ඉතිපිමේ විතක්කා අකුසලා ඉතිපිමේ විතක්කා ශාවජ්ජාන් ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකාතේ තස්සතේතං විතක්කානං ආදීනවං උපපරික්ඛතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோපසංහිතාපි දෝසෝපසංහිතාපි මෝහෝප සංහිතාපි තේ පහේ යන්තේ තේ අබ්බස්සං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති සේයථාපි භික්ඛවේ ඉත්තේවා පුරිසෝ වාදහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ අහිකුණ පේනවා කුක්කුර කුණ පේනවා මනුස්ස කුණ පේනවා කණ්ඨේ ආසත්තේන අට්ඨේයය හරායය jiguccheyya ඒවමේව කෝ දික්ඛවේ තස්ස චේදික්ඛුනෝ සම්හාපි නිමිත්තා අඤ්ඤ නිමිත්තං මනසි කරෝතෝ කුසලෝප සංහිතං uppajjan තේව පාපකා අකුසල ආවිතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේන භික්ඛවේ භික්ඛුනා තේ සංවිතක්කානං ආදීනවෝ උපපරික්ඛේ තම්බෝ ඉතිපිමේ විතක්ඛා අකුසලා ඉතිපිමේ විතක්ඛා ශාවජ්ජා ඉතිපිමේ විතක්ඛා දුක්ඛ විපාකා තස්ස තේසං විතක්ඛානං ආදීනවං උපපරික්ඛතෝ යේ පාපකා අකුසලා විතක්ඛා චන්දෝපසංහිතාපේ දෝසෝපසංහිතාපේ මෝහෝපසංහිතාපේ තේ පහේ යන්තේ ඒ අබ්බත්සං ගච්ඡන්ති තේසං පහනා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝ දී හෝති සමාධියති ආදීනව පබ්බං තේසං චේ දෙක්ඛවේ දෙක්ඛුනෝ තේසං විතක්ඛානං ආදීනවං උපපරික්ඛතෝ uppajjanteva papaka akusala vitakka චන්දෝපසංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේන බෙක්ඛවේ බික්ඛුනා තේ සංවිතක්ඛානං අසතේ අමනසිකාරෝ ආපජ්ජේ තබ්බෝ තස්ස තේ සංවිතක්ඛානං අසති අමනසිකාරම් ආපජ්ජතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේයන්තේ තේ අබ්බත් සංගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තික්ඛතේ සම්නිසේදතේ ඒකෝදි හෝති සමාධියති සේයතාපි භික්ඛවේ චක්කුමා පුරිසෝ ආපාතගතානං රූපානං අදස්සන කාමෝ අස්ස සෝ නිමේලය්‍ය වා අඤ්ඤේන වා අපලෝකේය ඒවමේව කෝ භික්ඛවේ තස්සචේ භික්ඛුනෝ තේ සම්පි විතක්ඛානං ආදීනවං උපපරික්ඛතෝ uppajjanteව පාපකා අකුසලා විතක්ඛා ඡන්தோපසංහිතාපේ දෝසෝපසංහිතාපේ මෝහෝපේ සංහිතාපේ තේන බෙක්ඛවේ බෙක්ඛුනාසේෂං විතක්ඛානම් අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ තස්ස තේසං විතක්ඛානම් අසති අමනසිකාරම් ආපජ්ජතෝ යේ පාපකා විතක්ඛා ඡන්தோපසංහිතාපේ දෝසෝපසංහිතාපේ මෝහෝපසංහිතාපේ තේ පහේ යන්තේ අබ්බත් සංගච්ඡන්තේ තේසං පහානා අජ්ජත් මේව චිත්ත චිත්තං සම්තිට්ඨතේ සම්නිසේදතේ ඒකෝදි හෝති සමාධියතේ අසතේ පබ්බං කස්සචේ භික්ඛවේ භික්ඛුනෝ තේ සම්පේ විතක්කානං අසතේ අමනසිකාරං ආපජ්ජතෝ uppajjantේම පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාසේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේන බික්ඛවේ බික්ඛුනාතේ සංවිතක්කානම් විතක්ඛ සංඛාර සංඨානම් මනසේඛා තබ්බම් තස්ස තේ සංවිතක්කානං විතක්ඛ සංඛාර සංඨානම් මනසේ කරෝතෝ යේ පාපකා අකුසලා විතක්ඛා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේයන්තේ තේ අබ්බත්ථං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තිඨතේ සම්නි නිසේදති ඒකෝදී හෝති සමාධියති තේයතාපි භික්ඛවේ පුරිසෝ සීගං ගච්ඡේය තස්ස ඒවමස්ස කින්නකෝ අහං සීගං ගච්ඡාමි යන්නෝනාහං සනිකං ගච්ඡේයන්තේ සෝ සනිකං ගච්ඡේය තස්ස ඒවමස්ස කින්නකෝ අහං සනිකං ගච්ඡේය යන්නෝනාහං තිට්ඨේයන්තේ සෝ තිට්ඨේය තස්ස ඒවමස්ස කින්නකෝ අහං හිතෝ යන්නෝනනාහං නිසේදෙයන්ති සෝ නිසේදෙය තස්ස ඒවමස්ස කින්නකෝ අහං නිසින්නෝ යන්නෝනාහං නිපජ්ජයන්ති සෝ නිපජ්ජය ඒමං හිසෝ භික්ඛවේ පුරිසෝ ඕලාරිකං ඕලාරිකං ඉරියාපතං අබිනිවජ්ජත්වා සුකුමං සුකුමං ඉරියාපතං කප්පේය ඒවමේව කෝ භික්ඛවේ තස්සචේ භික්ඛුනෝ තේසං විතක්ඛානං අසතේ අමනසිකාරං ආපජ්ජතෝ uppajjan සේව පාපකා අකුසලා විතක්කා සන්දෝප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝපුයි සංහිතාපේ තේන බෙක්ඛවේ බෙක්ඛුනා තේ සංවිතක්ඛානම් විතක්ක සංඛාර සංඨානම් මනසිකා තබ්බා තස්ස තේ සංවිතක්ඛානම් විතක්ක සංඛාර සංඨානම් මනසිකරෝතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහූප සංහිතා පේතේ පහේයන්තේ තේ අබ්බත්සං ගච්ඡන්තේ තේසං පහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති විතක්ක මූල බෙහෙද පම්බන් තස්සචේ බික්ඛවේ බික්ඛුනෝ තේසං විතක්කානම් විතක්ක සංඛාර සංඨානං මනසිකරෝතෝ uppajjanteව පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේන දෙක්ඛවේ බික්ඛුනා දන්තේබි දන්තමා දහය ජීවහාය තාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හේ තබ්බම් අබිනිප්පීලේ තබ්බම් අபிසන්තාපේ තබ්බං තස්ස දන්තේ බෙහේ දන්තමාදාය ජීවහාය තාලුන් ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හතෝ අබිනිප්පීලයතෝ අபிසන්තාපයතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝපේ සංතාපේ තේ පහේයන්තේ තේ අබ්බත්හං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝදී හෝති සමාධියති සේයතාවේ බික්ඛවේ බලවා පුරිසෝ දුබ්බලතරම් පුරිසං සීසේවා ගහෙත්වා කන්දේවා ගහෙත්වා අබිනිග්ගන් හේය අබිනිප්පීලෙය්‍ය අபிසන්තාපෙය්‍ය ඒවමේව කෝ භික්ඛවේ අස්සචේ භික්ඛුනෝ තේ සම්පේ විතක්කානම් විතක්ක සංඛාර සණ්ඨානං මනසේ කරෝතෝ uppajjeව පාපකා කුසලා විතක්කා චන්දෝප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේන බික්ඛවේ බික්ඛුනා දන්තේ විදන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හතෝ අබේනිප්පීලයතෝ අபிසන්තාපයතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේ යන්තේ තේ අබ්බත්සං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සන්තෙට්ඨතේ සම්නිසේදති ඒකෝදි හෝතේ සමාධියතේ අභේ නිග්ගන්හන පබ්බං යතෝ කෝ භික්ඛවේ යන්නිමිත්තං ආගම්ම යන්නිමිත්තං මනසිකරෝතෝ uppajjante papaka akusala bitakka chandopa sanhitape dosopa sanhitape මෝහෝප සංහිතාපේ අස්ස ධම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කරෝතෝ කුසලෝප සංහිතං යේ පාපකා අකුසලා විතක්කා චන්දෝප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේ යන්තේ තේ අබ්බත්ථං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තිඨතේ සම්නිසේදතේ ඒකෝදි හෝතේ සමාධියතේ තේ සම්පි විතක්ඛානං ආදීනවං උපපරික්ඛතෝ යේ පාපකා අකුසලා විතක්ඛා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේයන්තේ තේ අබ්බත්ථං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තික්ඛතේ සම්නිසේදතේ ඒකෝදි හෝති සමාදියතේ තේ සම්පේ විතක්ඛානං අසති අමනසිකාරං ආපජ්ජතෝ යේ පාපකා අකුසලා විතක්ඛා ඡන්தෝපසංහිතාපේ දෝසෝපසංහිතාපේ මෝහෝපසංහිතාපේ තේ පහේ යන්තේ තේ අබ්බත්ථං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තිච්ඡතේ සම්නිසේදතේ ඒකෝදි හෝති සමාධියති තේ සම්පේ විතක්ඛානං විතක්ඛ සංඛාර සංඨානං මනසි කරෝතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோපසංහිතාපේ දෝසෝපසංහිතාපේ මෝහෝපසංහිතාපේ තේ පහේ යන්තේ තේ අබ්බත්තං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත් මේව චිත්තං සම්තිඨතේ සම්නිසේදතේ ඒකෝ දිහෝති සමාධියතේ දන්තේ බෙදන්තමා දාය ජීවහාය තාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හතෝ අබිනිප්පීලයතෝ අபிසන්තාපයතෝ යේ පාපකා අකුසලා විතක්කා ඡන්தோප සංහිතාපේ දෝසෝප සංහිතාපේ මෝහෝප සංහිතාපේ තේ පහේ යන්තේ තේ අබ්බත්තං ගච්ඡන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨතේ සම්නිෂේදතේ ඒකෝදි හෝතේ සමාධියතේ අයං වොච්චති භික්ඛවේ භික්ඛෝ වශේ විතක්ක පරියාය පතේසු යං විතක්ඛං ආසං කිස්සති සං විතක්ඛං විතක්කෙස්සති යං විතක්ඛං නාසං කිස්සති නතං විතක්ඛං විතක්කෙස්සති අච්ඡේජිතං හං වාවත්තේ සංයෝජනං සම්මා මානාවි සමයා අන්තමකාසේ දුක්ඛස්සාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති විතක්ක සංඨාන සොත්තං දසමං සීහනාද වග්ගෝ ဒ ුතියෝ